දැන් ඔය ඇමරිකාවේ මිනිස්සයා ඉන්නවා ජැක් කොන්ෆීල් කියලා. එයා ඒ කියන්නේ 60 ගණන් වල විතර තායිවන්තර ගිහිල්ලා පැවිදුණා. පැවිදුණාට පස්සේ එයා දන්නේ පැවිදිනේ මහනිකායේ. ඉතින් ඒකේ තියෙන්නේ ওই පූජා විදි අනම්මනම් තියෙන ඉතින් මෙයා බැලුවා මේක නෙවෙයිනේ මං ආවේ නිවනක් පලාතක නෑ. ගෙජ්ජෝල්ලනවා, සඩ්වර්ණ කොටි වනවනවා, අඳුන් කුරුපත්තු කරනවා අනම්මනම්. ඊට පස්සේ මම ලොකු ආමරු ලොකු ආමරුම හම්බෙන්න පුළුවන් පිටරණින් ආපු කෙනානේ. ඒකවල මේක නෙමෙයි ස්වාමීන් වහන්සේ මම බලාපොරොත්තු වෙච්ච දේ. මට ඕනේ මේ මගේ සීල සමාධි ප්‍රඥා. ආ හරි හරි හරි හරි. මම ඔය යවන්නම් අරණ්‍ය ප්‍රතිපදාවක් කියලා එකක් තියෙනවා. ඒකට යවන්නම් කියලා අරණ්‍ය ප්‍රතිපදාවට ඇරියා. ඒකේ බලනකොට භාවනා කරනවා වාඩි වෙනවා. අරිට වැඩිය හොඳයි. ඉතින් ගිය ගමන්ම මට ලොකු සද්දාවක් පහළ වුණාට පස්සේ හිතුවලු මේකේ ඉන්න ලොකු ආහඳුනන් අනිවාර්යයෙන්ම රහත් කියලා. හොඳයිනේ මේ හිතනගෙන දැන් එහෙම හිතනවනේ දැන් මටත් හොඳයි. ඉන් දවසක් මේ ආමුදුරෝ මේ යනකොට මිනිස්සු ටිකක් වට කරගෙන දිග සේවපාවක ඉඳලා සුරුට්ටුවක් ගහගෙන අර සේවකයන්ට බයිනවලු. ගහපියකෝ ගල කර ගහෝනේ කරන දේ මෙහෙම කරපි කියලා මම බලන්න හිටියලු යකෝ මේ ආතන් වංශේ නමක් වෙන්න පුළුවන්ද දැන් මේ මිනිස්සු අරගෙන වැඩ ගන්නවා. කම්මන්නේ නැහැ. ඒක මම නරක වෙලාවට ගියේ කෙන වැඩේ කියලා කුටියට ගිහිල්ලා භාවනා කරාලු. ඒකලා අනිත් දවසේ යනකොට මේ සුරුට්ටුවක් බොනවා දැක්කලු. එදා හිතාගත්තලු දැන් අර පන්සලේ ඉන්නකොට නම් ගෙජ්ජි හොල්ලන එක නිසා හොඳ නැහැ. දැන් මෙතන බලනකොට මේ මහරතන් වහන්සේ බලනකොට මේ සුරුට්ටු වල ඊට පස්සේ දවස් දෙකක් තුනක් යනකොට මෙයා සිවුරු අරින්න හිතාගෙන ගිහිල්ලා කතා කරලා කියලා තියෙන අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ පිටරටින් ඉඳලා ආවේ ලොකු බලාපොරොත්තු ඇතුව ඒක එකක්වත් හරියන්නේ නැහැ මම ඒ නිසා මම යන්නයි හදන ප්‍රශ්නයක් නැහැ මහත්තයා එහෙම තමයි ඊවලයි හැටි මේ හාමුදුරුවෝ සිවුරන්න සිවුරයින්න කියලා ඉතින් මෙයාට හිතට මදිලු මෙයා කවලු මේ ඔක්කොම බලාපොරොත්තු තිබුණේ නැතුනේ ඔබ වහන්සේ නිසා කියන එක කියන්න ඕනලු දැන් මෙයාට මම මේ ගමේ පන්සල දාලා ආවේ අරණ්‍යයට. අරණ්‍ය ඔබ වහන්සේ තමයි මට තිබුණ බලාපොරොත්තුව. ඔබ වහන්සේ විශ්වාස තිබුණ බලාපොරොත්තුව මං සූම් කෙරුවා. මොකද ඔබ වහන්සේ මෙන්න මෙහෙම කෙරුවයි කියලා මෙයා බොහොම අමාරුවෙන් අවස්ථාව අරගෙන කිව්වලු. කිව්වට පස්සේ යාමතු කිව්වලු හරි වටිනවනේ මහත්තයා. මහත්තයනේ ධාම සිවුරේ ඉන්නකලු. දැන් ඔයා ඔච්චර කල් රහතන් වහන්සේ එළිය දෙහුවේ කියලා වලු. එළියේ ඉන්න තාක්කල් රහතන් වහන්සේට වැඳ වැඳ ඉන්නවා මිසක්කා උඹ රහත් වෙන්න බලන්නේ ඒක තමයි මේ සාතනේ තියෙන හේනේ. ඒසා කරුණා කරලා මං හිතපු නිසා රහත් නෑ මම රහත් වෙන්න ඕනේ කියලා වැඩ කරපන් දැන්වත් යන්නේ ඵලයන් කිව්වා. මිනිහා ගිහිල්ලා නෑ. ඒ ඉඳලා තියෙන අචංචා හමුදුරු. මට ඔබ වහන්සේ තමයි සැක කියලා කෙලිම කියලා තියෙනවා. ඊට පස්සේ හරි වටිනවා. ඔබ මම රහත් කියලා හිතුවනම් මට පන්සි මට මල් තීතිය වැඳ වැඳ පූජා කර කර ඉදී ඒ වැඩක් තියෙනවනේ දැන් රහතන් වහන්සේනමක් ඉන්නවනේ බාහිරේ. නෑ බාහිරේ හොයන්න එපා. ඉතින් එයා ජැක්කොන් ෆීල් ලියන අචංචා ගැන එහෙම කෙලින්ම කියන්න මොන තරම් විශ්වාසයක් තියෙන්න ඕනද කියලා. ඉතින් මෙතෙක් කල් තිබුණේ ගුරුවරයා පිළිබඳ අවිශ්වාසය. ඉතින් හැම කෙනාගේම බඩේ බිජු තියෙනවා. බඩේ බිජු තියෙනවා. ඒකයි අපිට භාවනා කරනකොට භාවනාවට පෙළඹෙන වෙලාවේ හිතේ එළඹිලා තියෙන හැටි හිත සූදානම් ශරීරය බැලුවොත් නිවර්ණ එකක් දෙයක් පේනවා. ඊතර ප්‍රශ්නයක් නැහැ. හැබැයි පහම එක සැරේ එන්නේ එකක් හිට වෙලාවලුත් තියෙනවා. මෙන්න මේ එනේන වෙලාවේ මේ නීවරණේ හරියට දන්නවනම් ඔන්න කියන්න පුළුවන් ඉස්සරට වැඩිය මට දැන් නීවරණ කණින්ම අල්ලන්න පුළුවන්. මට නම් කරලා කියන්න පුළුවන්. කිසි බයක් නැතුව ප්‍රසිද්ධ සභාවක් කියන්න පුළුවන්. මට වැඩිපුර එන්නේ කාමච්ඡන්දය. මෙන්න ලකුණු. නිදිමත එන්නෙම නැහැ. ද්වේෂයක් එන්නෙම නැහැ. භාවනා කරන්නම බෑ. අරමුණේ හිත තියෙන්නෙම නැහැ. හැබැයි හොඳටම දන්න ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ කාමච්ඡන්දේ තියෙන්නේ කියලා. ද්වේෂය ආවනම් කාමච්ඡන්දේ එන්නෙම නැහැ. නිදිමතක් එන්නෙම නැහැ. අරමුණ පෙයෙන්නෙම නැහැ. කඤ්ඤම් මරඤ්ඤම් කියාගෙන තමයි ජීවත් වෙන්නේ. ඒක කියන්න පුළුවන්. අන්න අවිද්‍යාව නැති වෙන තැන. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා අවිද්‍යාවට ආසන්න කාරණාව නීවරණ නීවරණ වලට ද්වේෂ කරන්න එපා. බැනලා වැඩක් නැහැ. මේ එනේන වෙලාවේ අඳුනගනි. මෙන්න මේ ඒකල වෙලාව මේ කොටු කරලා කියන්න ඕනේ වැදගත්යකටම ගිහිලා කියන්න ඕනේ මම ගියේ භාවනා කරන්න සක්මන තමයි කෙරුවේ. වම දකුණට යන්නේ නැහැ. හිත යන්නේ මේකට. සක්මන ගිහිලා සක්මන ගියයි කියලා දාන්න. එතකොට මේ සක්මනට ගිය වෙලාවේ සක්මන දන්නේ එකයි සක්මනට හරි ගියේ නැතු කාමච්ඡන්දන එකේ දෙකේම එකම කුසලයේ සිද්ධ වෙන්නේ. දෙකම එකම විද්‍යාව තේරුම් ගන්න. බෞද්ධයාට විතරයි මේක තේරෙන්නේ නැත්තේ. බෞද්ධයා මේ කාමච්ඡන්දයට බැන බැන ඒක දැක්කට ද්වේෂ කර කර නිද්දකි විතර මෙච්චර භාවනා කරමුට තාම කාමච්ඡන්ද එනවනේ කියලා සාප කර කර ඉන්නවා මිසක් මේ දැකීම මගේම ඥාණයෙන් මං අස්පනා මේ දැක්කේ මන්ට ඒ විතරක් නෙවෙයි මට කියන්නත් පුළුවන්කමක් තියෙනවා කියලා ඒක මේ කවුරු හරි ඉස්සරහා කමටහන් සුදෙන්ට හෙලි කෙරුවා නම් පුදුමාකාර සුද්ධියක් වෙනවා පුදුමාකාර අවිද්‍යාව දුරු වීමක් වෙනවා අවිද්‍යාවට ආසන කාරණාව නීවරණ ඉතින් නීවරණ අපිට මේ එන්නේ මේ තරම් අපිව ලුහු බැඳගෙන එන්නේ ආසන්න කාරණාවක් තියෙනනේ මේ කය වචන හිත කියන එකේ තියෙන අවිචාරවත් ගතිය නිසා මේ ලෝකේ තියෙන ඕනේ තරම් නීවරණ ඇති නොවන පරිසර පුද්ගලයෝ සිද්ධි අපි අසුරු කරන්නෙම නීවරණ තියෙන තැන. ගෙවල් දොරවල් කිව්වා නම් නගරයේ ගම කිව්වා නම් ගණයා කෙරේ කුලයා කෙරේ බැඳුනා නම් ආයේ හොදන්න ගූවක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේ ත්‍රිවිධ දුස්චරිතවල ඉන්නකොට නීවරණ එනවයි කියන එක අහන්න දෙයක් නැහැ. ඉතින් කොයි වෙලාවක හරි නීවරණ එක එක කොටු කරගත්ත වෙලාවක යාට හිතෙනවා මං ආයෙත් යන්නේ ඔකක් අවලටම තමයි. කමක් නැහැ. ඉතින් ඒ ලබාවුපන් හැටියනේ මට පුළුවන් ද ඉස්සරහට ඒකට නොයන තැනකට කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත නැති ලෝකයකට යන්න. එහෙම නැත්නම් මේ ඔපරේෂන් එක කරන්න ඉස්සෙල්ලා මේ ලෙඩා ජීවාණු හරණය කරගන්න. තියටර් එක ජීවාණුහරණය කරගන්න. ඒකට හොඳ දොස්තර කෙනෙක් හොයන්න නැතුව මේක කපලා හරියන්නේ නැහැ. කියලා එතකොට බලන්න භාවනාදී කොච්චර ගැඹුරකට යන්න ඕනද කෙනෙකුට Tamanගෙට එන නීවරණේ නීවරණේ වශයෙන් තේරුම් ගන්න. අපි මේ නීවරණ වලට දොස් කර දොස් කිය කියා බැන බැන හිටපු ලෝකෙනේ ඊට පස්සේ තමයි යා Tamanගේ සීලය ගැන සාකච්ඡා කරන්නේ. මම මේ ඉඳලා තියෙන තැන හරිනේ. මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදි. මේ ක්‍රියා කළා වැරදි. ඒ නිසා ඉස්සරහට දැනගනින් ආයෝකක් ආවේ ඇතේ ඔළුවේ තියාගෙන නටන්න බෑ. හිමීට වමට සිග්නල් දාපන් දකුණට කපපන්. හිමීට කරුණා කළ බලයන් පැත්තකට. ලෝකයා ලුහු බැඳ බැඳ පහර දෙනවා. ඇයි අපි මෙතෙක් කල් එහෙම යන අයට කරදර කරලා තියෙනවා ජීවිතේ එකයි. අනුන් එහෙම යන්න හදන වෙලාවට හරියට අපි කරදර කරලා තිනවා. ඒ යන්න එපා අපිත් එක්ක ඉමු. අපි එකට එකට බත් කාලා, එකට බීලා, එකට කාලා බීලා ඉමු කියාගෙන හරි ආසාවෙන් දැති අපි යන්න හදනකොට පොඩි කරදර වෙනවා. පොඩි නෑ ලොකු ඒවා වෙනවා. ඒ මොකද මේ ලෝකේ තියෙන දුස්චරිත වලට කාටවත් එහෙම අත උසලා කියන්න ඇඟිල්ලක් උසලා කියන්න කෙනෙක් නැහැ මට මෙහෙම දුස්චරිත නැහැයි කියලා. නමුත් දුස්චරිත නැති තැන් තියෙනවා, වෙලාවල් තියෙනවා, ක්‍රම තියෙනවා. අන්න එව්වට හිමීට යන්න නම් ඊට ඉස්සෙල්ලා විශාල විපස්සනාවක සාර්ථකත්වයක් ඇති වෙන්න ඕන. අපි හිතන්නේ මේ සීලෙන් සමාධියෙන් විපස්සනා වෙනවයි කියලානේ. නමුත් මෙතන කියන්නේ අවිද්‍යාව දැනගෙන අවිද්‍යාවට හේතු වෙන නීවරණ දැනගෙන නීවරණ තුනී වෙනකොට තමයි එයාට මේ සීලය වැරදි කියලා තේරෙන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලට පස්සේ තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවෙන්නේ. අපිට සාමාන්‍ය දහම් පාසලේ නම් උගන්වන්නේ සීල සමාධි ප්‍රඥා.